ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සති සමාධි භාවිතෝ බහිතකෝ සත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණේති සත්තාරෝ සතිපට්ඨානෝ භාවිතා බහුලී සත්තා සත්ත බුද්ධංගේ පරිපූර්ණති සත්ත බුද්ධං භාවිතා බහුලී සත්තා විද්‍යා විමුක්ති ඵල සත්‍ත්‍යය සංවත්තන්ති ලෝකාග්ගම භාවිතවත්ති අභිවත්ති සම්්‍යක් සම්බුද්ධ සරුවස්රාජයේ කියන වහන්සේ මධ්‍යම නිකායේ ආනාපාන සති සූත්‍රයේ වදාළ පාඩයක් මේ කියනවා. ආනාපාන සති සමාධි භාවිකෝ බහුලීකතෝ සත්තාරණ සතිපට්ඨානේ පරිපූර්ණති පරිපූර්ණේති ආනාපාන සති සමාධිය භාවික බහුලීකృత කරන ලද්දේ නම් සතර සතිපට්ඨාන ධර්ම සම්පූර්ණ කරයි. සතරෝ සතිපට්ඨාන භාවිත මොහිකත සත්‍ය දෙග්ගංගේ පරිපූර්ණති. සතර සතිපට්ඨාන ධර්ම භාවිත බහුවීකృత කරලදී නම් සත්‍ය දෙග්ගංග ධර්ම පරිපූර්ණ කරයි. සත්‍යබුද්ධංවා පරිපූර භාවිතා මහලීකතා විද්‍යා විමුක්ති ඵල සත්‍චික්‍රියාය සංවත්තಂತಿ සත්‍ය බොජ්ජංග ධර්ම භාවිත බහුලීකృత කරන ලද්දේ නම් විද්‍යා විමුක්ති ඵල ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට හේතු වෙනවා. මේ දේශනාව බොහෝම සරලයි. බොහෝම පැහැදිලියි. ආනාපාන සතිය කියන්නේ සතිපට්ඨාන භාවනාව. ආස්වාද ප්‍රස්වාසය කාය ප්‍රතිබද්ධ අරමුණ. කාය ප්‍රතිබද්ධ අරමුණක් වන ආස්වාද ප්‍රස්වාසයේ නිමිතීමේදී කායානුපස්සනා සතිපට්ඨානෙ වැඩෙනවා. ආස්වාස ප්‍රස්වාස අරමුණ නිමිති කිරීමේදී එතෙන්දී ඇති වෙනවා සෝමනස්ස සහගත වේදනාව. වේදනාව සතියෙන් ඉන්න බැරි ආස්වාද ප්‍රස්වාස කෙරෙහි සතියෙන් ඉන්න බැරි මේ වේදනාව ප්‍රකටයි. සතියට පැහැදිලි. එයින් වේදනානුපස්සනා සතිපට්ඨානෙ වැඩෙනවා. ආනාපාන සතිය වැඩිීමේදී එහි චිත්ත වීතියක් ගානේ පහළවන්නේ කුසල චිත්ත වීති පරම්පරාවක්. ඒ කුසල චිත්ත වීතියෙහි ඇති චිත්තය වැඩෙනවා. ඒ සම්බන්ධ සත්‍ය සංප්‍රයුක්තෝ කියනවා. නිසා චිත්තානුපස්සන කපිපට්ඨානයේ වැඩ. ආනාපාන සති සමාධිය වැඩිීමේදී එතන ධර්මතා සියල්ල 34ක් එක්හසු වෙනවා. ධර්මතා සියල්ල 34ක් වෙනවා. ඒ කියන්නේ අන්‍ය සමානිතාසික 13ක් සෝමන සාධාරණ ඡායතික දහනමයක් සම් ඉන්ද්‍රිය. ඡායතික ධර්ම 33යි සිතක් එක්ක සිත් හතරයි. මේ ධර්මයන් අර බුද්ධංග ධර්මයන් ආදී කොට ඇති ධර්ම සම්භාරයක් වෙනවා. ඒ දෙවිදී ඒ චිත්තචෛතසික ධර්ම යන සිහිය සංප්‍රයුක්තව තියෙනවා. චිත්තචෛතසික ධර්මයන් සමග චිත්ත සතිය සංප්‍රයුක්ත වෙනවා. ඒ සතිය සම්පූර්ණ කරන බැවින් ඒක ධම්මානුපස්සන සතිපට්ඨාන වීම. ඒ නිසා ආනාපාන සතිය වැඩිමින් සතර සතිපට්ඨාන පිළිම. සතර සතිපට්ඨාන පිළිම එෙහිදී දෙග්ගංග ධර්ම හතම වැඩෙනවා. ඒ කුසල චිත්ත වීතියේ ජලන් සිතක් ගානේ සති ඡායිකේ කියනවනේ ඒක සති සම්බුද්ධංගයයි. එයත්තාවෝ ප්‍රඥා චෛතසිකය ධම්මිකේ සම්බොධ්‍යංගයයි. එම සම්ප්‍රයුක්ත වන වීර චෛතසිකය වීර්ය සම්බොධ්‍යංගයයි. ගුණය දෙන්නා වූ ප්‍රීති චෛතසිකය ප්‍රීති සම්බොධ්‍යංගයයි. ගුණය දෙන්නා වූ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි දෙකම පස්සද්ධි සම්බොධ්‍යංගයයි. එම දෙන්නා වූ ඒකාග්‍රතාව චෛතසිකය සමාධි සම්බොධ්‍යංගයයි. එහෙම දෙන්නා වූ తත්‍ර මධ්‍යස්ථ උපේක්ෂා චෛතසිකය උපේක්ෂා සම්බුද්ධියයි ආනාපාන සතිය භාවිතා කරන වෙලාවේ ඒ ජලන් සිත්ී බුද්ධාංග හසන වැඩෙනවා බුද්ධාංගාට වැඩීම හේතු කොටගෙන විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාව සංවර්ධන කිරීම. එතන විද්‍යා කියන තැන අස්ම විද්‍යාව ගැනීම. අස්ස විද්‍යාවම වැඩෙනවා මේ සමාධිය හිතේ වැඩි. විමුක්ති කියන්නේ මෙතන අර පොදුසුන්ගේ නිදීමේ අවස්ථාව. එනම් මාර්ගඥාන. කලකේන වෙත ඵල ධර්ම ලෝකෝත්තර මාර්ග ලෝකෝත්තර ඵල. මේ සියල්ලම සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. තවදුරට විමුක්ති කියන කොට පංචේදී විමුක්තියම ගැදෙනවා. සදාංග ස්පන්දන සමුච්ඡේද අපිස්සද්දි නිස්සරණ මේ විමුක්ති පහම මෙතන සාක්ෂාත් කර ගැනීම සිද්ධ වෙනවා. කලකිනකොට ලෝකෝත්තර කල්පරය. එතකොට ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනාපාන සති සමාධිය අරියත්යේ දක්වා ප්‍රතිඵල ලලාගත හැකි ඒකාන මාර්ගයක් බව වෙන් පැහැදිලියි. වැඩිලෙන දෙයක් වෙනවා. ඒ නිසා දැන් අපේ විහාසිකුන් වහන්සේලා සම්ධම්කාරීන් වහන්සේලා අවිකාසකුන් වහන්සේරු මේ තේරුම් කරගන්නට ඕනේ අපි මේ නිමි නිමි කරන සිතිවිල්ලක් ගන්න කිසිතද ගමන් කරන්නේ සසර ආපායට එහෙම නෙමෙයි. මනුෂ්‍ය ලෝකෙත් නවතිනවා නෙමෙයි. ජීව ලෝක හයට යනවත් නෙමෙයි. බඹ ලෝක යනවත් නෙමෙයි. සිතුවිල්ලක් ගන්න අපි ගණන් කරන්නේ චිත්තක්ෂණයක් ගන්න ගමන් කරන්නේ මේ විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම දක්වා. ඒක නිසා ඒ පාන මාර්ගයක අපි මේ යෙදෙනවා කියන එක සිතේ සම්පහන්තනය සතුට වැඩි කර ගන්නට වටිනවා. ඒකෙන් දැන් මේ ආනාපාන සතිය මුල් පියවරේම අපි කවුරු ගමන් කරන්නේ සෞදියට ගොඩාක් වැඩ කටයුතු කියලා. මේ පියවර තමයි හරියට කෙරෙන්න ඕනේ. ගොඩනැගෙන්නක් ගොඩනැගීමේදී අත්ඥාන ඉතාම ශක්ති සම්පන්නව නිවැරදිව අංග සම්පූර්ණව පිළිතුරන්නට ඕන. එමනම් ඒ විශාල ගොඩනැගිල්ලක් වුණත් දරා ගන්න සමර්ථ වෙනවා. සමහරට මහල් 100ක් වුණත් ඒ ගොඩනැගිල්ල දරා ගන්න සමර්ථ වෙන්නේ අත්ඥානම ශක්තිමත් විශාලත්වයේ යුතුව නිවැරදිව හොඳින් සකස් සකස් කරගත්තේ. ඒ වගේ මේ මූලික අවස්ථාවක් හොඳට පිළිතුරා ගන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ. මේක ශීඝ්‍රගාමී භාවනාවක් කියලා වේග වේගින් යන්න හිතන්න වටින්නේ. ශීඝ්‍රගාමී භාවනාවක් වශයෙන් හිතාගෙන ඉක්මනින් ඉක්මනින් ප්‍රතිඵල ලැබන්න ගියොත් සමහර විට අර අත්විවරණ දුර්වල බැවින් උසස් පරිණමිල්ලක් පවත්වන්න බැරි යටනවා වගේ මමුදි වැටෙන්න වෙනවා. ඉතින් අර භාවිත භාවනා ඇති, පූරිත පාරමිතා ඇති, එවාගෙන වාසිත වාසනා ඇති, පුරාකෘත කුසල ඇති මහෝත්තමයන් වහන්සේට නම් ඒ දෙතර දුෂ්කර දෙයක් කියන්නේ නැහැ. මහා බෝධිසත්වයන් වහන්සේලා ගැන මේ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ශක්තිය අපි කාටවත් හිතාගෙන කියන්නේ නැහැනේ. අපි ඒ සඳහා මේ මුලින් ආරම්භ කරනවා වගේම එනිසා අපේ අනුපිළිවෙලින් මේ මූලික පදනම ඉතා හොඳින් පිටුවා ගන්න ඕනේ. ඒක කවදා හරි අපිට ලොකුම ලොකු ගොඩනැගිල්ලක් ගොඩනගා ගන්න වගේ විශේෂම ප්‍රතිඵල නෙලා ගන්නට හේතු වෙන අවස්ථාවක් මේ පදනම් කරගන්න. ඒක නිසා දැන් මේ කාලය තුල අපේ ව්‍යායාමය අපේ උත්සාහය නිදී කරන්නේ කොහොම හොඳ කුසල සම්මේ කුසල චිත්තේ කුසල වීර්යයේ කුසල විමර්ශනයේ යුතුව මේ කටයුතු අපි යෙදෙන්නේ. අපි දැන් සාමයේ ප්‍රේමයේ හත නමක් පැත්තේ නමක් උත්සන්නලා වාඩිලා ඉන්නවා. මේක බැලුවාම සමහර පිටපැත්තෙන් ඉන්න හැටි කියලා මේ ධ්‍යාන වදන. මේ බඹලෝ යන්න හදනවා. ඒවා නිකන් පුළුවන්. අනේ මේ අපි මේ පෙරන් පෙරන් කරනවා. අපි මේ පෙරන් කරනවා. ඒ නිසා හදා ගන්න ඕනේ. ඒ අපේ පූර්ව භාගයේ මුල් පියවරනේ ආරම්භ කරනවා. අවධාරයේකින් මේ උසස් ප්‍රත්‍යයන් අපට මේ හේතුෙන් ලැබෙන ඇති. නමුත් අනුන්ද තේන්න කරනවම නෙමෙයි. අනුන්ද ප්‍රසාදේ දිනා ගන්න කරනවත් නෙමෙයි. අනුන්ද ගෞරව නමස්කාරයට කරනවා නෙමෙයි. මේක ආත්ම විමුක්තිය සඳහා සිදු කරන උතුම් උත්සාහයක්. ආත්ම දමනය සඳහා ගන්න උත්සාහයක්. මේ ආත්ම දමනය සඳහා උත්සාහ ගැනීමේදී අපේ බොහෝම ඥාන සම්පූර්ණ වෙන්න ඕනේ. මක්නිසාද අපේ සිත වට කරගන්න පුළුවන් උපක්ලේශ ඇවිල්ලා මේ කිසි උපක්ලේශ ඇවිල්ලා අපව පවත්වා ගන්න පුළුවන්. මේකෙන් දෙවේසම් වෙන්න ඕනේ. අර කාන්තාර මාර්ගයේ තෙල් පාත්‍රය දිසේ ඇතුව ගමන් ගත් අර බෝධි කුමාරයන් වහන්සේ වගේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වගේ ගාන්ධර්ව නගරවල ඇහැ පිනවන, කන පිනවන, මෙහෙය පිනවන, දිව පිනවන, කය පිනවන, පසිඳුරන් පිනවන මේ පංචකාම වස්තුන්ගෙන් පිරීලා තියෙන ගාන්ධර්ව නගරයක් දැකලා නගර දැකලා මුලාමිච්ච කුමාරයන් වාගේ විනාශයට පත්වන්නේ නැතුව එල් පාත්‍රයක් ඉස්සේ ඇතුව තෙල් බින්දුවක්වත් ඉහිරෙන්නේ නැතුව වටපිට නොබලා කම්පා නොවි, කලබල නොවි ආන්තර සිහිනුවණින් ගමන්ගත්තේ බෝධිසත්වයන් වහන්සේ අනුනුස්සයන්ගෙන් ජයගෙන දුරසතර ගලාගෙන තමා බලාපොරොත්තු වන උතුම් තැනටපත් වුණා වගේ. ඒ බොහෝම සංසුන් උපක්‍රියයන්ගෙන් යතන උපක්‍රියයන්ගෙන් නොරවති මේ ගමන අපි ඉදිරියට පවත්වන්න ඕනේ. හැබැයි මේ උපක්‍රිය සිටුවාම අපට මේ ප්‍රසිද්ධ වෙන උපක්‍රියක නෙමෙයි සිංහසෙන් දේවල් තමයි අපි ළඟට එන්න පුළුවන්. ඒකයන් සමාද තරහෙන්ද පුළුවන් අපට නුදැනුවත් වෙන එහෙම නැත්නම් නිරුස්සන සංයෙන්ද පුළුවන් එහෙම නැත්නම් මාන්නෙන්ද පුළුවන් එහෙම නැත්නම් තවත් යම් යම් ඒ විදිහේ සියුම් විදියට අපේ හිතට අවශ්‍ය එකක් හේතුඳ පුළුවන් අපි මේ වගේ ප්‍රවේ සංගෙන්න ඕනේ දැන් කෙනෙක් අපේ ඉදිරියේ ඉන්න කොට නැත්නම් සමාජ පිටුපසින් සමාජ සමීපයෙන් කොට කෙනෙක් දඟලනවා සත්තායනාමිහාරවන පත්තදේ කියනවා නැගිටිනවා ශබ්ද වෙනවා ඒ වගේ දේවල් වෙනවා ඉතින් අපි නිරුස්සන ගැටයක් ආවොත් එතනත් ඒක උපක්ලේශයක් නේද එහෙම නැත්නම් මම නෑ හෙල්ලෙන්නේ මම වගේ කාටවත් ඉන්න බෑ මට තමයි හරියට පිළිමයක් ආගේ ගලක් ආගෙන්න පුළුවන් අනිසක්ලේශයක් ආවා මාන්නේ නේද ඒ වගේ සිහින් දේවල් අපට එන්න පුළුවන් ඒ සියුම් දේ පවා මේ උතුම් වැඩට බාධාවක්. ඒ සියුම් දේ පවා අපි බොහෝම කල්පනාවෙන් අපේ හිත ඉවත් වෙන හැටියට සංවරවන්න තෝරන සිහිය. ඒක බොහොම අවශ්‍ය දෙයක්. ඒවා විස්සක් වේකට වෙනවා. ඉතින් සමහරට කෙනෙක් දිවෙලම දොර වෙනවා. මේ හාන්සලා සමහරට නිින්ද ගිහිල්ලා. ඉතින් ඒක නනේ මේ මොඩේ. එමෙන්නම මේ කරදරකාරී අනිහිතේ සක්‍රියයක් කරා. උපස්මේෂයක් අනුන්ගේ අරමුණක් තමා හිතට ගත්තනේ අනුන්ගේ වරදක් අනුන්ගේ දුර්වලකමක් තමන් පිළිගත්තා. ඒකේ ප්‍රසමාධි හිත ගැටෙනවානේ හිතේ සමාධිය ගැටෙනවා. ඒ වගේ දේවල් වලින් අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් පිළිසක්ක ඉන්නේ කොහොම තමයි මුණ ගැහෙන්නේ. අනිත් කාරණේ අපි නිතරම සිහි කරන්නට ඕනේ සමාගම. දැන් මම සතෝතේ ඉතිරිව සද්දයක් නැතුව නොදිරියට ගියා සබ්දයක් නැතුව පිටේ තන්පත් බලමින් සතුටුයි. එහෙමනම් අන්න එහෙම නේද? අනිකුත් ඒගාවතරම එහෙම නේද? එනිසා මම සාතවත් ඇහෙන්න තියෙන නිස්සබ්දතාවය රකින්න තෝන. අන්න සමාගම හිතලා අන්න යන අනුකම්පා කරන හැටි. මේ සුඛාම වාසිකය. මේ සමාධි භාවනා වැඩි මෙහෙම සියුම් දෙයක්. විදර්ශනාවට වඩා සියුම් දෙයක්. විදර්ශනාව නම් ලැබෙන ලැබෙන අරමුණු විදර්ශනා කර කර ඥා ගන්න පුළුවන්. ආස්වාද ප්‍රස්වාස ආරමුණක් සියුම් සමත භාවනාවක් වේ. ඒක නිසා සියුම් දෙයක් කරනකොට බොහෝම නිහඬතාව තියෙන්න ඕනේ. අපේ සමාජ යෝගාවචරයන් වහන්සේලා ඒ ගැන හිතනවා මදි කියලා මම හිතනවා. ඒ මාත්‍රකාද සමාජ විට මේ භාවනා කරන සයේ සයේ කාමාරේ සයේ දුකේ කාලයේ තුල අතරතුර නැගිටිනවා. අතරින් නැගිටලා යනකොට මොකද වෙන්නේ? ඊවරක් ගානේ සද්දයක් වෙනවා සිවුම් වශයෙන්. ඒක තන්පත් මනසට තදින් දැනෙනවා. සමාත සූර පෙරවන්න ගන්න. සූර ගසා දාන්න වෙනවා. සමාත මඳුරු වල අවසලා කොලන්න හෝ තන්පත් කරන්න වෙනවා. සමාත පස්තේ නමන්න වෙනවා. ඒ කොහොම එකක් ගානේ සිවුම් වශයෙන් සද්දයක් වෙනවනේ. ඒක අර තන්පත් මනසට තදින් වදිනවා. ඒලයි වගේ පරිස්සම් වෙන්න ඕන. නිසා අපි වාඩි වෙලා ඉන්නවා නම් කය පහමාරක් නියම කරගෙන මොනම හේතුවකින්වත් හැබැයි සසුපිලිවැටි පිළියාම වැනි දැරියෙන් හැකි අපදානක් ඇතිකන සාන්තව ගෙමින් මෙහිලා යන්න පුළුවන්. ඒ හැරෙන්නේ වේදනාවල් තියෙනවා නේද? ඉවෙනින්දත් පුළුවන් දෙ කියලා හිතන්නේ නැතුව ගංගෙන නැගිටලා එහා මෙහා යනවා නම් ඌ කාර්යයක්. සමහර යෝගාචරයන් වහන්සේලා ඒක පරියන්ත වාරයකදී දෙතුන් වර නැගිටලා යන්න පුළුවන්. හැබැයි ඒක වැරදි. ඒක නොකර අපි ඉන්න ප්‍රේමලික කරාගේ හිතේ ශක්තිය පරිපූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ වාඩි වෙලා ඉඳීමේදී සනාත වේදනාව එනනම් ළඟින් පාටක් සබ්දයක් නැහැනේ ඒක දෙන්නේ කියව මාරු කරන්න පුළුවන් ඒක කිසිම මතක් නැහැනේ මාරු කර ගැනීම හිමි කරන්න පුළුවන් සබ්ද නැතුව ඒ හැර නැගිටලා යාම රුදුනාදී ඒක අපි කරුණාවෙන් මතක තබා ගන්න ඕනේ. ඒ එක්කම සමහර විට මේ විදුලි ආලෝක නිවීම දැල්වීම. ඒක පළස වේලාවක කරන්නේ දැන් අපි තුන්ද භාවනා සමතාන දුන කරන තා විනාඩි 10ක් තියෙනවා. ඉතින් කෙනෙක් ගිහිල්ලා ස්විච් එක දානවා. සද්දයක් එනවනේ. සියුම් සද්දයක් තුනක් හදින් දැනෙනවා ඒවා. ඒක නිසා එක්කේ කරන්න තෝරන වෙනම වරින් වර පිළිදිවට දැල්වීම නිමුනුනේ ඒක නිමුත වෙනකට කරන්න තෝරන ඒක නිසබ්දතාවයක් තියෙනවා එන්න බලාගෙන අපට සද්දයක් කරන මේ විදිහාලෝක දැල්වීම කියන්නේ ඒකවල සමහර ආත්ම තුන්වාදන දැන් දහයයි නැති කියනවා සාධුවක්නි මෙදි 10ක් හරි ඒක තියෙනවා සමාධි කරගන්න පුළුවන් අන්න ඒ වගේ ජීවිත වේලාවතෝන විදුලි ආලෝකයේ ගල්වන්න ලැබි ඉවර වෙලා සාමාන්‍යයෙන් මේ භාවනා ක්‍රමයට ආලෝකය අවශ්‍යයි. එනම් සංගති ආලෝකය ගල්වගෙන තියෙන්න ඕනේ. අතරතුර ආලෝකය ගල්වන්න ගියාම අර හිතේ සමාජයක් වන්න වේදාවතරයන් වහන්සේලාට සබ්දයක් ඇති වෙන අපහසුතාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒකද ඉස්ම දෙයක් කරනකොට තමයි දරාව වෙන්නේ. මහන්සියලා මහන්සියලා හිත හදාගෙන හදාගෙන මෙන්න සමාධි කරන්න හදනකොට මෙන්න බල්ලෙක් දිරෙනවා. එහෙම නැත්නම් වාහනයක් වේගෙන් යනවා. එහෙම නැත්නම් වාහනයක සද්දයක් කරනවා. එහෙම නැත්නම් කවුරුහරි ඈත කෑ ගහනවා. එහෙනම් මේ සදාහාරයි. ඒ හැමදාම තියෙන දේවල් නමුත් පරිහිත සමාධි කරගෙන වැඩියෙන් දැනෙනවා. කවුරුත් කියනවානේ කකුලේ තුවාලයක් වෙනවා තුවාලෙමනේ හැප්පෙන්නේ කියලා කියනවා. තුවාලෙම හැප්පෙනවා නෙමෙයි. අවදත් කකුල හැප්පෙනවා තුවාලයක් තියෙන වැඩියෙන් දැනෙනවා. ඒ වගේම සුදීම සුදු වස්ත්‍රයකට අනුපාත බිඳුවක් වගේ නේද තදින් පේනවනේ ඒ විදිහට කියන්නේ අය බාහිර දේවල් වලින් තියෙන ස්වභාවයද බාධාවන් තදින් දැනෙනවා මේක නිසා තමා උපමා කරගෙන අන් අයන අතන් සහගතව හැරීමට යනවා දැන් අපි උපේක්ෂණ ගණේතුව අනාමත්‍ය තනත්තේ විශේෂ ගුණයේ විධාන බලපීමට සිය තනත්තුන් ඉරසකාරය දෙන්නේ ඉතින් අපි දන්නවා ඕනම තියෙනවා මේ ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමාධිය උපදවන්නේ. ඒ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ කියලා උපදෙස් දුන්න බුදුරජාණන් වහන්සේ. ඒ ආනාපාන සති සමාධි උපදවන්න අප ඕන එක එක්කිනාට. එහෙමනම් මට මං පරිකමති ආනාපාන සති සමාධි උපදවන්න. ඒක තේමනේ. මම ප්‍රත්‍යක්ෂ නිසාවේ කැමතිනම් කවුවත් අපහසුතාවක් අකමැතිනම් අනිත් ප්‍රතිහමනේද මේ සම්මම හිතා කන්නාට බාධාන වෙදකසකෝ කියලා තම උපමාකට දලා සලත් මුත්නකට ඥාන සම්ප්‍රීත වෙනවා ඒ කාසිදේක පිළිපදින්ට අදින්නම් බලාපොරොත්තු වෙන නිකෙක් ප්‍රවත් නන්නේ කිව්වේ නැස්සේ කරුණ සහිතව මට දැක ගන්න ලැබෙන්නේ ඒ කරුණ සාකේමෙන් දැකගත් පැහැදිලි කරගත්තා ඊළඟට අපි සැලකන්නට ඕන අපි මේ කරන භාවනා කමතහන එසේ මෙසේ දෙයක් නෙමෙයි ඒක මහා පුරුෂ භාවනාවක්. බුදුසසුනේ මහරහතන් වහන්සේලාගේ සුපුත්පනා වහලවලදී බුදුවරුන් වහන්සේලා වජ්‍රාසන වැඩිවිගෙන ගන්නේ ආනාපාන සති ප්‍රස්ථාන භාවනාව. කාලික මහා පුරුෂ භාවනාව අපේ භාග්‍යතුන් වහන්සේගේ තියෙන සිරිතක් සෝහං අධ්‍යාත්මීර පිට්ඨං සංකතේන නිසීදාමි විරෝධී හේමි සමාදහාමි. මේ උන්වහන්සේ වදාළ වචනය. දැන් කවුරු හරි කතාවක් කරන්නේ නැහැ. දෙමළග්න උන්වහන්සේගේ අනුශාසනාවක් කරන්න වෙලාවක් නෙමෙයි. උන්වහන්සේ මොකද කරන්නේ? ආනාපාන සති භාවනාවෙන් අධ්‍යාත්මීය පිට්ඨං සංකතේනි සමාලං හිත පදා ගන්නවා. සම්නිදාමි හිත වාඩි කරා ගන්නවා. එවාගේ ඒකෝදින් දෙමි විශේෂ දස්කලට දෙවලන සමාධි සමාධික සමාධිද ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ මෙතරම පරිහරණයලා ඒකනේ මේක මහා පුරුෂ භාවනාව කියන්නේ හැබැයි පරිපන්තුලව කර්මස්ථාන දෙදීමේදී ආනාපාන සතිය වැටෙන්නේ මෝහ චෛත්‍යයට සහ විකාරක චෛත්‍යයටයි නමුත් මේතරා බුදුවෙන මහෝත්තමයන් වහන්සේලාත් මේක මූල කර්මස්ථාන කර ගැනීමෙන් පැහැදිලි වෙනවානේ හැම සත්‍යයකටම සුදුසු බව මේ මහා බෝධිසත්වයන් වහන්සේලා උතන බුද්ධි හරිතවම කියන්නේ සංසේලාත් මේ මූලමස්කාර ප්‍රත්‍යයන් දිනාකන සුදුසුද එනිසා ආනාපානසති කර්මන භාවනාව අපි බොහෝම ගෞරවයෙන් පිළිපදින්න ඕන මහා පිට භාවනාවක් වලින් අපට මහා පුරුෂෝත්තමයන් වෙන්න පුළුවන් එවාගේ මහා පුරුෂෝත්තමයන් වහන්සේලාගේ ශක්තිය අනුගමනය කරන්නට පුළුවන් ත්‍රිපාණාපානසති භාවනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ දෙලෝම අර්පණා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නටයි. මේක සමහර විට අපි දෙකෙන් තුනෙන් පුළුවන් වෙන ඇතුළේ පුළුවන්. නමුත් මාස 3 අතර අවුරුද්දමාරන මේ සඳහා කාලය වෙන් කරන්න වෙයි. ඒ කොහොම බලන් කියන කෙසේ නම් ජීවිතයේ තුළ මේ ආනාපාන සති සමාධියේ මුලිකව අර්පණා කර්මස්ථාන සියල්ලම ප්‍රතිලාභ කරගෙන සත්‍යතාවන කරගන්න ඕනේ. මේ අර්පණා කර්මස්ථාන තුලින් නැති නෑ. ඒ වාගේ පරමානිසංස තියෙන බඹලෝ යාමනේ බඹලෝ කියන තැන අනිත්‍යයිනේ. ඒක නිසා ඒ කුඹලාපුරුතු ඒකා විශාල චිත්ත සමාධි ශක්තියක් අපේ ඇති කරගෙන අර පරම ගාම්භීර වූ පරමාර්ථ ධර්මයන් විදර්ශනා කිරීම නම් විපස්සනා භාවනාව. සමත භාවනාවේ උපරිම සම්මුති ආරමුණු පෙරෙහි හිත සංපති වීමයි. සමත භාවනාවේ සමා සම්මුති ආරමුණු ගන්න. විපස්සනාව තමයි සරණාත් ආරමුණු ගන්න. ඒ භාවනාත්මක සමාධියේ ඊතල විපස්සනාත්මක නියම ඒකාන සෝ ඒවං සමාපේ පිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගමීසෝ පතිමේසේ මුදු බුරේ සමනීයේ පිතේ ආරාමං කයාවේ කයමනෝ චිත්තං අභිනාමීති බුදුරජාණන් වහන්සේ මේ සමිතරහරණාවේ චතුර්ථ අධ්‍යානයේ තමයි මුදුනේ දැන් අරූප සමාපatti ගත්තොත් අයිතෝනේ චතුර්ථ ධානයේයි අංග වශයෙන් චතුර්ථ ධානය කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව ධානාංග දෙකනේ අරූප සමාපatti හතරත් ඒ අංග දෙකෙන් යුක්තයි. එනිසා ප්‍රතිඥාණය තමයි මේ ගුණ වර්ණවලට ලක්ෂණය. සමාංශයේ සිටේ සමාධිගතෝ සිටත්මයි. පරිසුනේ පිරිසුදුයි. පරියෝදාතේ හාත්පසුන් පිරිසුදුයි. අනංගනේ ජීවරණාදී උපක්‍රේෂයන්ගෙන් තොරයි. විගතී සතිනේසේ උපක්‍රේෂයන්ගෙන් තොරයි. අම්මනියේ සිටේ අරමන්නේ බාටපත් වෙනවා. ආනිගත්පත්තේ නිසංයම තත්ත්වයට පත් වෙනවා. ඒ කියන ලක්ෂණය චතුර්ථඥාන තියෙනවා. ඒ චතුර්ථඥානයට පත් වෙලා විපස්සනා භාවනා වැඩි වීම තමයි අපේ මනෝකලපේ. ඒක නිසා අපි මේ ගමන් කරන උතුම් පිළිවෙතව නවත්තන්නතු අතරමං කරන්නතු දවස් දවස් සිතියන් අධිකාර කරගන්න ඕනේ. ඒ මේ භාවනා සමතන වීමේ අපේ සතේ භාවනා වැඩපිළිවෙල ගැන උපදෙස් දෙන අපේ පූජනීය පරෝසාදු ස්වාමීන් වහන්සේගේ අධ්‍යයන අනුව ධානාපානසති භාවනාවෙන් අර්ථනා කර්මස්ථාන ඉස්ලාමගත බලාපොරොත්තු වෙන්න ඕනේ. උන්වහන්සේගේ පිළිවෙත් මඟ දැක්වෙන්නේ බොහෝ සෙයින් ආනාපානසති කර්මස්ථාන භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි සියල්ල ලබනවා. දැන් මේ ආස්වාස ප්‍රස්වාස ආරමුණ මනාලෙස මනා සිටියේ මනා නුවණින් මනා වීර්යයෙන් මනා සංසප් බවෙන් දුනු කිරීමේදී උත්සාහම ලැබ සමාධි කියන්නේ ප්‍රතිභාව නිමිත කතිය. මේ එකක් වෙනවා. එන්නල තමයි දැන් අපි යක් කරගෙන මෙන්න කියන නැතුව මේ යම් දෙයක් නැතුව රැකවරණ කරන්නේ. ආවරණා නීවරණා කියලා මේක කියන්නේ අපේ හිත සමාධි කරන් දෙන්නේ නැති කවුරුත් නෙමෙයි. අපේ වෙන කිසිම දෙයක් නෙමෙයි. නීවරණ පහ. නිවිදේ තමයි එකක් දෙකක් රැල්ල අපි නවත්තනවා. අපිට ඉස්සරහට යන්න දෙන්නේ මේ රත්තරන් වාග පිරිසිදු හිත හරි සමාධි කරගන්න දෙන්නේ ඒ නීවරණ කියන හොරු තමයි. ඒක නිසා අපි නීවරණ පුර ගන්න ඕනේ. කාමස්කන්ධ නීවරණ කියන්නේ ඕලාන්ත වශයෙන් නෙමෙයි. සියුම් ලෙසම අපි ළඟට. ඒ සියුම් ලෙස තමයි නීවරණය අපි කරගන්න ඕනේ. ඒවා ගියාගේ එකක් අපට ඕලාදි කළේ නෑ. නමුත් සීලෙන් සැලෙල් අපව මුලා කරනවා ව්‍යාපාද නීවරණ. සීලෙන්නේත් එහෙමයි. විචාක්‍ය කුක්කුච්චයත් එහෙමයි. විචිකිච්ඡාව සමාන වේදේ. අපි උත්තරන කවන්නාව හරියට දන්නේ නැහැ. අපි උත්තරන මනසකාරය දන්නේ නැහැ. ඒ මට්ටම කාර්යුම් වශයෙන් වෙනවා විචිකිච්ඡා. ඉතින් එදෙනා තමයි අපිව මේ ආස්පසින් වටක කොටු කරගෙන තියාගෙන ඉන්නේ. මේ පස් වෙන හේතුන් අරගෙන ඔවුන්ට යට නොවි අපි මනස සිහිය පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේ ඉන්න මොන මොනවාද කියලා හොය හොයා ඉන්නේ නැතුව අපිට තියෙන එක ගාතලනවා නම් හරියට හරි. එමනම් උපදෙස් ලැබුණු දේ නොසිතා දුෂ්ම නැතන තැන සිහියෙන් බලාගෙන මා සිහියෙන් මෙහෙයන. ඒක සිහිය සතියවදීන් කියන දෙක නිවැරදි නෑ. හරියට ආලෝකය දැල්වෝ තැන අඳුරක් එන්න කියලාගේ නිවැරදි නෑ. ඒ සතිය පිටපතට කරනකොට තමයි අර වෙලාවලා කොහොමද වෙලා ගන්නේ. මෙන්න මේ නිසා මම සතිය යුද්ධ අපි මේ ආස්වාස ප්‍රස්වාස ආරමුණේ පිට පිටවලිනකොට අපිට පුළුවන් උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලබන්න. ඒක පූර්ව භාගයයි. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත මනාව ස්ථිර භාවයට පමුණවාගෙන සමාරකින් පුළුවන් නම් ඒ තුලින් ප්‍රඥාන අර්ථනන්නපයි. ඒ ලැබූ සමණින් ඉස්සරහට යන්නේ නැහැ. ඒක වසිදාට පමුණවන ප්‍රස්ථාරේ ඊළඟට ඒ කියලා දිහා ගන්න පුළුවන්. තුන්වෙනි හතරවෙනි ධානයන් කරන එපා එකක් ගානේ වසී භාග ගමනෝමනයි කියනවා ඊළඟට හතරවෙනි ධාතු ජාතක දාසනාවට හැරෙන්නේ නැහැ තුන්වෙනි හැරෙනවා ජත්තු සාකාර ප්‍රථම ධානසියන් ලබන දැන් ඉතින් චතුර්ථ ධාන ලබාගත් යෝගාවචරයට ප්‍රථම ධාන සුදෝල එක අපහසුයක් නෙමෙයිනේ එනිසා ඒ චතුර්ථ ධානයටපත් වූාට පසුව ඒ ධාන ආලෝකයෙන් ඒ රූප කයෙහි ප්‍රත්‍යාස බලනවා උපා එකක් එකක් ගානි ප්‍රතිභාව නිමිති ලැබමින්ම ප්‍රථම මන සමාධි සමාපatti සාධිනවා. එයින් නම් කියන්නේ මේක අක්ටි බෝධක කරගෙන ගන්න. ඒවා අභිභාජනවා කියන්නේ අධ්‍යත්තං රූප සංඤේ බහුද්ධා රූපානි පස්සති පරිත්‍යාගි. ඒකෝද සමාගයේ ශරීරයේහි මේ කියන අත්‍යත්තාසු යම් අරමුණු කරනවා. දුක පිළේ පටන් ඉඳලා කොහට සැකිල්ලමුණු කරනවා. සිරස් කණේ බලන විස්පබන. අනන්ත තේනවා තමන් යට සැකිලි. ඊළඟට අනුයගේ බලනවා. එහෙම හත් අට දිනෝගේ යට සැකිලි ඉස්සරහට ගන්න. අරක ලොක්කෝම යට සැකිලි පිට ඉස්සරහට අරගෙන ඕදාතං ඕදාතං ඕදාතං නිමිති කරන ඕදාපසන් නිමිතක් ඇතිය. අර වගේ උද්ඝාන නිමිති කියනවා ප්‍රතිභාග නිමිතියන ආනාපාන සති සමාධිය ලැබුණු ප්‍රතිභාග නිමිතියට ලැබුණු ප්‍රසන්නයි. කොහොමද? කොහොම කිසිදු ආලෝකන අදාස සතිය ඕදාත වශයෙන් ඉතින් ඒකෙත් අර වගේ මුලපටන් ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන හතරම දෙනවා. ධ්‍යාන හතරම ඉල්ලමයි මෙත්තා සම්මාධානෙට හැරෙන්නේ. දැන් මේකෙන් අපි පූර්ව කුණුලේ මැතිරේ කළා. එහෙම මේක මේක අරගෙන බාරපත් වෙන කර්මස්ථානයි මෛත්‍රී. දෙන්නේ මෛත්‍රී කර්මස්ථානයෙන් අත්තනිහි පජ්ජාතේ අනිසේචිත සුබ්බිදේ සමපරිතේ මෙත්තාවේ කුසලී පෞත්‍රි ඕම කියන දේශනාව අනුව සමාය හිතවතාය නදහතාය අහිතවතාය කියන හතර දෙනාකම මේ සීමා සම්බේධ කරලා අධ්‍යාපන ගන්න. ඊළඟ බුදු වශයෙන් විතර කර ඈතට ඈතට ධ්‍යාන විස්තර සත්පුද්ගල සෝතාක 12 දීකර ගන්න. මෛත්‍රී වගන්ති හතක් ගන්න. ඉතින් අන්තිමේ ඕදිසෝ අනෝදිසෝ වශයෙන් මෛත්‍රී ධ්‍යාන වඩලා මෛත්‍රී ධ්‍යාන 520කම කරන්න පුළුවන්. තවත් වෙනනම් කරුණා. මුදිතා උපේක්ෂා බ්‍රහ්ම විද්‍යාව සියල්ලම ලබන්නේ ඒ අනුන් ලැබෙනවා. ඊළඟට පැමිණෙන දස අසුභය. දස අසුභ කර්මස්ථාන. ඒ කියන්නේ අවිඥානික අසුභ. ඒක ප්‍රමාණවල් 10ක්. තවත් විදිහට පැමිණෙන ඌලකල සියල්ලක් භූතසන සියල්ලක් ආලෝකසන ආකාශසන නිවැරදිව ගතුට අධ්‍යාන යහවරු කරගන්න. අතොත් චතුර්ථාරාණයේ තොරනේ තම සතුණන් අරූප සමාපල්පෝද වඩන්න පුළුවන්. අසල භාවනා නමයෙන් අරූප සමාපatti හතර හතර උපදවනවා. අර උගුලුව. එතකොට මේ විදිහට යෝගාවචරයාගේ සිත අර සම භාවනාවෙන් භාවිත ස්වභාවික කරගන්න පුළුවන්. ඒ කොම කරගෙන භාවතු මනසිකාරයෙන් හැරෙන විදර්ශනාවට මොනතරම් වැඩගත් ආරම්භලක්ද? මේ කාපි කරන්නට ඕනේ. අපේ මේ සම්බ්‍රහ්මචාරින් වහර බොහෝම සීලවන්තයි. බොහෝම ශික්ෂාගරුකයි. විනය ගරුකයි, සීල විසුද්ධියෙන් යුයි, ප්‍රතිදන්ති සිද්ධියේ නම් යායාම කිරීමයි. ඒ නිසා සද්ධාව, සතිය, නිය, සමාධිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් බව සමුදාවන අපි වැඩාගතේ සඳහා තාවත් ඉවසීම ඇතිව මේ වැඩ කටයුතු යෙදීමේ කාලය වේලාව අපි ප්‍රේසම් කරගනිමු. හැම වෙලාවම විනාඩියක්වත් අතපසු මේන හැටියට අපි යෙදෙන්න බලාපොරොත්තු වෙන්නේ. අන්‍යෝන්‍යයන්ට උපකාර වෙන හැටියට අපි සංවර වෙමු. ඒ වගේම අන්‍යෝන්‍යයන්ගේ භාවනා කමතහන් සඵල වේවා සඵල වේවා කියා හදවතින් අපි ආශිර්වාදනය කරමු. ඒ වගේම අපේ මේ කම්මස්ථානාචාර්ය නායක ස්වාමීන් වහන්සේ දැන් ලංකාවේ අපේම ඒ ස්ථානයේ වැඩි ඉන්නක අප ලොකු ආශිර්වාදයක් වෙන බැවින් ඒ ස්වාමීන් වහන්සේගේ උපදේශ අවරසව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. එවැගේම උන්වහන්සේ කතරණි සිය දහස් ගණන් දෙනාට මේකින් මඟ පහදා දෙනු පිණිස නිරෝගී භාවය චිර ජීවනයේ සියවත් කලක් ආයුෂයේ වර්ධනය වේවා කියලා පිමෛත්‍රී කරමු. දැන් අද දවසේ අපි උරුම සද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රතිපත්ති යෙදීමෙන් යම්බඳු කුසල ස්කන්ධයක් අත්පත් කරගත්තා නම් ඒ කුසල සම්භාරය ලෝකුඩා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ප්‍රත්‍යමූලයේ බුද්ධ පූජාවක් වේවා ධර්ම රාජ්‍යයේ ධර්ම පූජාවක් වේවා සංඝ රාජ්‍යයේ සංඝ දක්ෂිනාලනි පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාගේ පාමුලේ ගුරු පූජාවක් වෙනවාටපත් වේවා එවාගේම අභාවක් ප්‍රාප්තමෝ සිය ගුරුවරු ගන්ධි මිත්‍රාදීන්ට දායක පාරකාදීන්ටත් වේ ලෝකුරාසෝතුති වේවා ආරක්ෂක දේවදේවතා මණ්ඩල සාදරයෙන් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ සඳහා ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා ලවේ ලෝකුරාසෝ ලබත්වා අපට මේ වාගේ උතුම් සතුන් පිරියත් මඟක් ආලෝකමත් කොට තබා අපවත් වේවාදාල මහෝපාධ්‍යායනා හිමියන් වහන්සේ ප්‍රදාන සම්මු පිටුන් වහන්සේලාට සතුබෝධින් ලෝකෝත්තර නිවන් සුවමත් වේවා අපට හැම විටම කල්යාණ මිත්‍රත්වයෙන් ආශිර්වාද කරමින් අවසර දීවා දානසේ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේටත් මේ කුසල් වලම මිලේ නිරෝගී සැප බල ඇති විස්සත් සතරස කාලයක් දීර්ඝාස ලැබේවා මේ ශාසන අභිවෘද්ධිය සඳහාම සිදු කළ උසස් හේමේ කාර්මී වාසපත් වීම කුතුහල දුරුදා බුදුබාමත් වේවා ත්‍යාගයේ පාවසයාඩු නාහිමිකාණන් වහන්සේටත් මේ කුසල් දෙලේ නිරෝගී සැප බල චිරජීවනයේ දීර්ඝ සතරාකාරී කුසලයක් දීර්ඝ අවස ලැබේවා දාර්ශනීය බෝධියකින් ලෝකෝත්තර නිවන් සුවම සාක්ෂාත් වේවා අපද සිව්පසයෙන් උපකාර කරන දායක කාර්යකාරීන්ටත් මේ කුසල් වලින් ලෝකුරාශෝකම සේවේවා අපේ මේ සිය සීලයේ සියලු සම්බ්‍රාහ්මකාරීන් වහන්සේලා මේ වාසික පින්වතුන්ට අනිකෝ සහභාගී වෙන සැනසීම මෙලොව වශයෙන් ආයුරෝග්‍ය සතතු මේ සීල සමාධි ප්‍රඥා සීලසෙල් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා වැඩිදියුණු කර ගැනීමට දසු බෝධි ආනවලින් සාන්ත වූ සුරාමා මොහොනිලන් සෝසාක්ෂාත්නා වේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ